සන්ධානයේ ආණ්ඩුවක් බලයට පැත්වීම වැළැක්වීම සඳහා එතුමා අවසාන පැය 48 ඊට ආසන්න කාලයේ ක්‍රියාත්මක වූ බව අපි කවුරුත් දන්නවා. විස්තරාත්මකව කියන්න ඕනේ නැහැ. ලියුම ගැන දෙපු ජනාධිපතිතුමාට ජනාධිපති අපේක්ෂකයාට කරපු අපවාද චෝදනා ඊට අමතරව ආගමති ධූරය ඕට නොලබෙන ආකාරයට වෙනත් නම් යෝජනා කිරීම පසුව ලේකම්වරු දෙදෙනෙක් පහ කිරීම මේවා තුලින් ඇති කරන ලැබූ ව්‍යාකූලත්වය අපට විශාල ඡන්දයක් අහිමි කරපු බව දෙන්න තිබෙනවා. එක්කෝ ඡන්දය දුර්වල වෙයි විපක්ෂය UNP වෙත ගියා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔවුන් ඡන්දයෙන් වැළකී හිටියා වෙන්නත් පුළුවන්. එතකොට මේ සම්දානයේ දිනවන්න ආපු මෛත්‍රීපාල මහතා අන්තිමට කළේ සම්දානයේ පරාජය කරවීම සඳහා තීරණාත්මක කාර්යයක් කිරීම.